අනුන්දති වෛද්‍යතුමිය ඔබතුමියගේ මයික් එක අන්මියුට් කරන්න පුළුවන්ද? හරි. දැන් හරි ස්වාමීන් වහන්සේ. ඇහෙනවද ස්වාමීන් වහන්සේ? ඇහෙනවා ඇහෙනවා. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මීට පෙර දේශනයකදී මගේ හිතට ඉතාම කාවැදුන කරුණක් දේශනා කළා. ඒ කියන්නේ අනුසය කෙලෙස් පරිඋත්තාන කෙලෙස් බවට පරිවර්තන වෙලා ඊට පස්සේ ඒ වීතිකම කෙලස් බවට පරිවර්තන වෙනවා. ඉතින් දැන් අද ඔබ වහන්සේ දේශනා කළේ ප්‍රත්‍යවේක්ෂාවෙන් අපි නිතරම අපේ දිහාම බලන් ඉන්නකොට මේ දේමනේ බලන් ඉන්නේ ස්වාමීන්සේ ඒ ඒක හොඳට තේරුණා. ඉතින් එවැනි අවස්ථාවලට දැන් Taman ගැනම අවබෝධයක් තියෙනවා නම් දැන් සමහරුන්ට මම හිතන්නේ එක නිතතින්ම තියෙනවා. ඒ කියන්නේ තමාගේ දුර්වලතාවල් හෝ නැබුරුව යම් දේවල් වලට පෙළඹෙන්න ඇති නැබුරුවක් වගේ ඒක නිකන් සසර පුරුද්දක් වගේ සමහරුන්ට තියෙනවා. දැන් මගේ ගැන මට දන්නවා ස්වාමීන් වහන්සේ. ඒ වගේම මම දකිනවා මගේ ළඟින් ආශ්‍රය කරන මිතුරු මිතුරන්ගේ සමහර අය හරිම සංවරයි ස්වාමීන් වහන්සේ. ඒක නිතැතින්ම ඒගොල්ලන්ට පැවති දෙයක්. ඉතින් ඒ වගේ තමාගේ තුලම ඇති අබ්බැහිවීම හෝ කෙලස් වලට ඇතිවෙන නැඹුරු වීම එහෙම නැත්නම් පෙළඹ වෙන දේවලේ විලාශයවල් ගැන අවබෝධයක් තිබෙනවා නම් එයත් උපකාර වෙනව නේද ස්වාමීන් වහන්සේ මේ ප්‍රත්‍යවේක්ෂයට අනිවාර්යෙන් ඒක උපකාර වෙනවා මොකද එහෙම දැක්මක් නැතුව අපිට අපේ දුර්වලකම් සකස් කරන්න බෑනේ දැන් දුබලකම් කියලා කියන්නේ ඒ වෙලාවේ මතුවෙන ඒවා විතරක් නෙමෙයි දැන් ඔබතුමිය කිව්ව විදිහට ඔය කියන්නේ අපි හැමෝම තුල තියෙන යම් යම් වාසනා ගුණ වාසනා ගුණ කියලා කියන්නේ හොඳට හෝ නරකට හෝ අපට ඇබ්බැහි වෙච්ච දේවල් කියලා. එතකොට මේ ඇබ්බැහි වෙච්ච දේවල් භවෙන් භවයට ඒ ඒ පැත්තට අපි නැඹුරු කරනවා. දැන් ඔය රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත, බුද්ධි චරිත, විතර්ක චරිත ඒ විදිහට දක්වන්නේ මේ භවයේහි තියෙන විශේෂතා වගේම ආසන්න ආත්ම භාවවල ඒ අය මනස හසුරවන්නට පෙළඹිච්ච යම්කිසි ඇබ්බැහියක් ඒගොල්ලන්ට ක්‍රියාත්මක වෙනකොට ඒ දිශාවට තමයි ගමන් කරන්නේ. එතකොට දැන් අරමුණක් පැමිණෙනකොට නැවත නැවත ගැටෙන්න පුරුදු වෙලා එහෙම සාංශාරික හුරුවක් ඇති කරගත්තු කෙනා අර ගැටෙන්නට පැමිණෙන අරමුණ පිළිබඳව ඥාන සංප්‍රයුක්තව ਵਿਚාරයට ලක් කරන එක නෙමෙයි කරන්නේ වහාම ගැටෙන එක. එතකොට ඇලෙන්නට මනස පුහුණු කරපු තැනැත්තා එතකොට රාග චරිතයක් හැටියට ඒ තැනැත්තාගේ సంతాනේ ප්‍රබලම සාධකය වෙන්නේ අර ඇලෙන බැඳෙන ගතිය. ඒතකොට ਵਿਚාරපූර්වක බව මතුවෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ අපි පුහුණු කරන්නට ඕන මේ ਵਿਚාරපූර්වක බව. කොහොමද අපි ප්‍රත්‍යවේක්ෂණය කියන එක හැම විටම මතු කරගන්නේ. ඒකත් අර විදිහේම අබ්බැහියක් බවට පත් කරගන්න ඕන නැවත නැවත පුහුණු කරලා පුහුණු කරලා. එහෙම වුණොත් තමයි ඒක નિરાයාසයෙන් එන තැනටපත් වෙන්නේ. ඉතින් ඒ එහෙමපත් කරගත්තොත් තමයි තමන්ගේ දුර්වල තැන් තමන්ට පෙනෙන්නට ගන්න. මේක බරපතල පෙළඹවීමක් හැටියට මගේ මනස තුලින් මතුවෙනවා. කියන එක හරියට හඳුනාගත්තොත් තමයි එයාට ඒ ගැන අවදියෙන් ඉඳලා ටික ටික හරි ඒක ඛණ්ඩණය කරගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා තමන්ගේ දුර්වල ඇබ්බැහි පිළිබඳව වැටහීම අත්‍යවශ්‍යයි. මේ බඳු ප්‍රත්‍යවේක්ෂණයක් තුළ ඒ දුබලකම් වලින් නැගී සිටින්නට. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. හොඳින් තේරුණා.